නමෝ තක්ෂ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තක්ෂ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තක්ෂ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නිබ්බේධික පරියායං වෝ භික්ඛවේ ධම්ම පරියායෝ තීති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අපි හැමෝම අපි දීර්ඝ ගමනක් මේ ඉන්නේ මේ හැමෝම එක දන්නවා. අනමතග්ග සංයුත්තේ කියවනකොට ඒ පිළිබඳව ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනකොට තේරෙනවා අපි හැම දෙනාගේම ජීවිතවල ආරම්භක කෙලවරක් හොයන්න බෑ. දැන් මගේ ජීවිතේ ගත්තොත් මම මෙන්න මෙතනින් පටන් ගත්තා කියලා කියන්න බෑ. ඒ තරම් අති දීර්ඝ කාලයක් අපි මේ සතර ඉපදීපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් එන්නේ. අපි මේ ජීවිතයේ පළමුවෙන්ම ඉපදුනත් නෙවෙයි පළමුවෙන්ම මරණයටපත් වෙනවත් නෙවෙයි. ඕන තරම් ඉපදිලා තියෙනවා ඕන තරම් අපි මරණයටපත් වෙලා තියෙනවා. එහෙමනම් මේ සසර ගමනට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි පින්නතුනි අවිද්‍යාව. අනිත් එක තමයි තෘෂ්ණාව. අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳිලා තමයි අපි මේ දීර්ඝ ගමන මේ විදිහට එන්නේ. කොටිම්බ කිව්වොත් අපි උපදින්නේම තෘෂ්ණාව නිසා. අපිට තෘෂ්ණාව බිඳුවක්වත් නැත්නම් අපි උපදීද? උපදින්නේ නැහැ. එහෙමනම් මේ තෘෂ්ණාව නැතිකරන්න අපි තෘෂ්ණාව තේරුම් අරන් ඉන්නට ඕන. තෘෂ්ණාව තේරුම් ගත්තේ නැත්නම් අවබෝධ කරගත්තේ නැත්නම් කවදාකවත් තෘෂ්ණාව නැති කරන්න බෑ. එහෙනම් මේ දේශනාවට ප්‍රවේශයක් හැටියට මම පුංචි ප්‍රශ්නයක් අහනවා. දැන් අපි හැමෝටම තෘෂ්ණාව තියෙනවද නේද? අපිට හුරු පුරුදු වචනයකින් මහන්නම්කෝ. අපි හැමෝටම ආසාව තියෙනවා. අපි හැමෝම ආසා කරනවා. ඇයි අපි ආසා කරන්නේ? අපි ආසා කරන්නේ නැද්ද? ආශා කරනවා. එහෙනම් ඇයි අපි ආශා කරන්නේ? ඔව්. හැබැයි නිවැරදි උත්තරේ නම් නෙවෙයි. ආශා කරන්නේ ඇයි කියලා දන්නේ නැතුව අපිට ආශාව නැති කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අද මතක තියාගන්න ඕන අපි හැමෝම ආශා කරන්නේ විඳීම නිසා. දැන් බලන්න පටිච්චසමුපාදයේ තියෙන්නේ වේදනා පත්‍ය තණ්හා. ඒතර විඳීම නිසා තමයි තෘෂ්ණාව ඇති වෙන්නේ. දැන් බලන්න අපි ඇහෙන් රූප දකිනවා. අපි ලක්ෂණ කෙනෙක් දැක්කම ශා ලක්ෂණයි කියලා විඳිනවනේ නේද? විඳිනකොට තෘෂ්ණාව ඇති වෙනවා. කනට ශබ්ද අහනවා. ශා ලක්ෂණ සින්දුවක් කියලා අපි විඳිනවා. දැන් අපි කියන්නේ ඔය අපි ගීතයක් රස විඳයි කියන. විඳිනකොට මොකද වෙන්නේ? ආශාවක් තියෙනවා. නැවත නැවත අහන්න දෙනවා. නහයෙන් ආග්‍රහණය කරනවා. සා හොඳ සෙන්ට් එකක් කියලා විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආශාව ඇති වෙනවා. දිවට රස විඳිනවා. විඳිනකොට ආශාව ඇති වෙනවා. කයට පහස විඳිනවා. විඳිනකොට ආශාව ඇති වෙනවා. එහෙනම් මේ ධර්ම දේශනාවෙන් මේ කාරණය හොඳට ඔළුවේ තියාගත්තත් මෙච්චර කාලයක් අපි ආශා කරගෙන ගියා ඇයි අපි ආශා කරන්නේ කියලා අපි දැනගෙන හිටියේ නෑ. නමුත් දැන් දන්නවා අපි හැමෝම ආශා කරන්නේ මොකක් නිසාද? විඳීම නිසා. එහෙමනම් ආශාව කියලා කියන්නේ මොකක්ද? තේරෙන විදිහට කියන්න බලන්න. ආශාව කියලා කියන්නේ මොකක්ද? කැමැත්ත. මම අහුවොත් කැමැත්ත කියන්නේ මොකක්ද කියලා? ආශාව. ඔව් ඇත්තටම නැත්තන්ගේ අදහස් ඉතින් හරි හැරදි කියන්න බෑ නමුත් දැන් බලන්න අපේ සිංහල භාෂාවේ මේ ආශාවට අපි දැනනම් කොච්චර තියෙනවද ආශාව කියනවා කැමැත්ත කියනවා සෙනෙහස කියනවා බැඳීම කියනවා ඇලීම කියනවා රාගය කියනවා ආදරය කියනවා තව නම් ගොඩක් ඇති ඉතින් පාලි භාෂාවේ මේ ආශාවට තියෙනවා හරියටම නම් 100ක්. පාලි ශබ්ද කෝෂේ. මේ අත්තු හිතයි ඇයි ඉතින් එක දෙයකට එක නමක් තිබ්බම ඇති කියලා. එහෙම හිතෙන්න පුළුවන් නේද? නමුත් භාෂාවක තියෙන පොහොසත්කම කියලා කියන්නේ ඒ භාෂාවේ ඒ හැම තැනකටම සුදුසුම වචන තියෙනවා නම් ඒ භාෂාව හරි පොහොසත්. දැන් විශේෂ භාෂාවේ ඕන දෙයකට ලවුනේ නේද? නමුත් පින්නතුනේ දැන් බලන්න අපේ සිංහල භාෂාවේ අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන බැඳීමට සුදුසුම වචනේ මොකක්ද? ශෙනෙහස බලන්න වචන තියෙනවා. එතකොට පාලි භාෂාව කොච්චර සංවේදීයක්ද? ඒකනේ ඔය පාලි පොත් පරිවර්තනය කරන ස්වාමීන් වහන්සේලා ඉංග්‍රීසි භාෂාවට උන්වහන්සේලා කියනවා ඇත්තටම මේ පාලියේ තියෙන ධර්ම කාරණා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න වචන නැහැ. ඒ තරම් සංවේදී වචන මේකේ තියෙනවා. එහෙමනම් දැන් මම මේ පින්නතුලගෙන් ඇහුවා ආශාව කියන්නේ මොකක්ද කියලා. මට ලැබිච්ච උත්තරේ සමාන වචනයක් විතරයි. එහෙනම් අද මතක තියාගන්න ආශාව කියලා කියන්නේ පින්නතුනේ සංකල්පයක්. මොකක්ද ආසාව කියලා කියන්නේ? සංකල්පයක්. සංකල්පයක් කියන්නේ සිතුවිල්ල. දැන් බලන්න නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ විශීතුරු දේවල් තියෙනවානේ. පණ ඇති, පණ නැති ලස්සන දේවල් තියෙනවා. මේ ලස්සන දේවල් ඇතුලේ ආසාව නැද්ද? නැහැ. ලස්සන දේවල් ඇතුලේ ආසාව නැහැ. දැන් අපි හිතමුකෝ දැන් මේක තේරුම් ගන්නනේ අපි බනහන්නේ නේද? දැන් මම මෙහෙම උපමාවක් කියන්නම්. අපි හිතමු ලස්සන ගහන ළමෙක් ඉන්නවා. පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පිරිමි ළමෙක් අර ගහන ළමයට හරි ආසයි. අනෙක් පිරිමි ළමයට පෙන්නන්න බෑ. එයා කැමති නෑ. එහෙමනම් අර ගැහණු ළමයා කියලා කියන්නේ පණ ඇති විචිත්‍ර දෙයක් නේ. එතන ආශාව තියෙනවා නම් මේ කොල්ල දෙන්නම කැමති වෙන්න ඕනේ. කෙනෙකුට ලස්සන දේ තම කෙනෙකුට කැතයි. තව කෙනෙකුට කැත දේ තව කෙනෙකුට ලස්සනයි. දැන් බලන්න මේ දෙහත් ප්‍රත්‍යය. මේ දෙහත් ප්‍රත්‍යයට මෙතනින් අය ආසයිද? මෙතනින් අය නා ආස නැහැ. මේකට ආශ කරන්නේ කවුද? දහත් විට කන කෙනෙක් මේක දැක්කනම් පංගු ඔක්කොම තියන කියලා ආසාවක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. බලන්න මේකේ ආසාව තිබුණා නම් මේ හැමෝම මේකට ආස කරනවා. මේක ඇති ආසාවක් නෑ. මේ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ. එහෙනම් මහ ලොකු දෙයක් නෙවෙයි මේ ආසාව කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ලක් විතරයි. එතකොට මේ ආසාව ගැන බුදුරජාණන් වහන්සේ කියලා දෙනකොට පංචකාමයේ ගැන විශේෂයෙන්ම කියනවා. මොකද මේ තෘෂ්ණාවට බොහොම සම්බන්ධ දෙයක් තමයි පංචකාමය. දැන් අපි මේ ගිහි පින්නතුල හඳුන්වන්නේ පස්කම් සතොන් දිනයි කියලා නේද? මොනවද ඔය ඇත්තම දින පස්කම්? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඔය ටික තමයි ඇත්තම දින්නේ. මොකද තමයි පංචකාමය කියන්නේ. ඔය පංචකාමයේ ස්වභාවය තමයි පින්නතුනේ ඔක ලබා ගන්නකම් තමයි වටින්නේ. ඕනම දෙයක් එහෙමයි පංචකාමයට සම්බන්ධ දේවල් ලබා ගන්නකම් වටිනවා ලබා ගත්තට පස්සේ කිසි දෙයක් නැහැ ඒක නැත්තම් හොඳට අධ්‍යක්ෂින් තියෙනවා දැන් බලන්න අපි අධ්‍යාපනය ඉඳලා ගමු දැන් විතර ගන්න ළමයි මොකක් හරි ඩිග්‍රියක් උපාධියක් ගන්නකොට කියනවා මේක කරගත්තොත් නම් ගොඩ කියලානේ කියන්නේ නේද හැබැයි ඉතින් අර කොලේ අතට ආවට පස්සේ ඉතින් ඇති දෙයක් නැහැ ලබා ගන්නකම් වටිනවා ලබා ගත්තට පස්සේ ඒක ඇති දෙයක් නෑ. දැන් බලන්න ඔය ඇඳුම්. ඔය ඇඳුම් පින්නතුනේ සාප්පුවට කියලා එක පියාගෙන ගත්තේ නෑනේ. ඇඳුම් ගන්න ගියාම අපි සාප්පු පෙරලනවානේ. ඉතින් එහෙම ඇඳුම් අරගෙන දෙපාරක් තුන් පාරක් ඇඳලා දෙපාරක් තුන් පාරක් හේදුවට පස්සේ ඒක ඉවරයි. ආය ගමනක් යනකොට ඇඳුම් නැහැ කියලා ආය යන ඇඳුම් ගන්න. ඒ මොකද ලබා ගන්නකම් තමයි වටින්නේ. ලබා ගත්තට පස්සේ කිසි දෙයක් නැහැ. දැන් බලන්න මෙතන ඇති ගෙවල් හදපු අය. ගෙවල් හදනකොට එකම යුද්ධයක් නෙමෙයි. සැලසුම් අඳිනවා, ටයිල් තෝරනවා, ලයිට් ෆිටින්ස් තෝරනවා, ආලේපන තෝරනවා, පැන්ට්‍රි කබඩ් මෙහෙම මෙහෙම කියලා හිතනවා. අනේ ගේ හදලා ගෙට ගෙවිදලා මාස 6ක් යනකොට ඉවරයි. එහෙම නැද්ද? එහෙම තමයි. බලන්න ලබා ගන්නකම් වටිනවා ලබා ගත්තට පස්සේ දෙයක් නැහැ. ඕක හොඳටම තේරෙන්න මොකද? කසාද බැඳීම. නේද? විවාහ වෙනකන් ලොකු දෙයක්. විවාහ වුණාට පස්සේ කොහොමද? විවාහ වුණාට පස්සේ දැන් ගොඩාක් අය කියන්නේ කොහොමද? විවාහ වෙච්ච අයගෙන් අහපුවාම කොහොමද ඉතින් අලුත් ජීවිතය කියලා අහපුවාම කියන්නේ? වරදක් නැහැ. ඔන්න ඔහේ ඇදගෙන යනවා කියලා නේද? ඒ මොකද ලබා ගත්තට පස්සේ ඇදගෙන යamak තමයි තියෙන්නේ. ඉතින් මේක තේරුම් ගත්තා නම් හරියි. තේරුම් ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අනේ මට තමයි මේ දුක ඔක්කොම කියලා හිතනවා. නෑ. පංචකාමයේ විදින හැම දිනාටම උපපොදි. ලබා ගන්නකම් වටිනවා. ලබා ගත්තට පස්සේ ඇති දෙයක් නෑ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මහණෙනි මේ තෘෂ්ණාව කියලා කියන්නේ හරියට මස් කට්ටක් වගේ. දැන් බල්ලෙකුට මස් කට්ටක් හම්බුනහම ඔය පාරවල තියෙන වේලිච්ච මස් කටු. බල්ලා ඕක අරගෙන එහාට දුවනවා මෙහාට දුවනවා ලෙව කනවා. ඌට ලැබෙන දෙයක් තියනවද? ලැබෙන දෙයක් නැහැ. බල්ලා ඕක අතහරිනවද? අතහරින්නේ නැහැ. බලපුවහම අපිත් එහෙම නෙමෙයි. ලැබෙන දෙයක්වත් නැහැ අතහරින්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මේ තෘෂ්ණාව කියලා කියන්නේ හරියට සිහිනයක් වගේ. දැන් අපි සිහින දැකලා තියෙනවානේ. සිහිනෙන් අපිට නටන්න පුළුවන් ඕනනම් ගයන්න පුළුවන් හොයන්න පුළුවන්. සිහිනෙන් රජ වෙන්න බැරිද අපිට? පුළුවන්. හද වෙලා නැද්ද කවුරු? හද වෙන්න පුළුවන්. හැබැයි ඇහැරිලා බලනකොට මොකුත් නැහැ හිටපුවා වගේමයි. අන්න ඒ වගේ එකක් පින්නතුනේ ආශාව කියලා කියන්නේ. දැන් බලන්න මෙතන ඉන්නේ මේ පින්නතුන්ලා ජීවිතේ එක එක ආශාව නිදපු අය නෙමේ. හොඳට හිතලා බලන්න. ඒ විඳපු ආශාවන් සිහිනයක් වගේ නෙවෙයිද කියලා. සිහිනයක් වගේ තමයි. ඊයේ විඳපු දේ පින්නතුනේ අද සිහිනයක් නේ. ඇත්තට බලන්න අපේ සරුවඥන් වහන්සේ මහා කරුණාවෙන් මේ කාරණා කොච්චර අපේ ඔළුවට යන විදිහට කියලා දීලා තියෙනවද? එහෙමනම් ආශාව කියලා කියන්නේ සිතවිල්ලක් කියන මේ බණ පදය අපේ හිතේ තිබුණොත් අපිට ඇති වෙන අයතු ආශාවක්. ඒ වෙලාවට මේ බණ පදේ වලට આવොත් අනේ මේක මේ සිතවිල්ලක් නේ කියලා අතහරින්න බෑද? පුළුවන්. එහෙමනම් දැන් පින්නතල තේරුම් ගන්න ඕනේ ආශාව කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි සිතවිල්ලක් විතරයි. එහෙමනම් ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්න හයක් තියෙනවා මේ දේශනාවේ. මේක ඉගෙන ගත්තොත් ආශාව පිළිබඳව නැත්තම් තෝරන පොඩි පොතක් උනක් කියන්න පුළුවන්. මොකද ආශාව හා සම්බන්ධ සියලු කාරණා මේකේ තියෙනවා. කොහොමද මේ ආශාව හටගන්නේ? දැන් ආශාව හටගන්න විදිහ කොහෙන්ද හටගන්නේ? දැක්කේ. ඉතින් විතරද අපිට ආශාව හටගන්න තැන් හයක් තියෙනවා. ඇහෙන් හට ගන්නවා, කනෙන් හට ගන්නවා, නාසයෙන් හට ගන්නවා, දිවෙන් හට ගන්නවා, කයෙන් හට ගන්නවා, සිතින් හට ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඊට වඩා ටිකක් ගැඹුරට ගිහිල්ලා අපට කියලා දෙනවා මහණෙනි මේ ආශාව හටගන්න ස්පර්ශයෙන් කියලා. ස්පර්ශය කියලා කියන්නේ දැන් අපි ස්පර්ශය කියන්නේ මොකටද? දැන් අපේ ඇඟේ කවුරු හරි ගෑවුනොත් අපි කියනවනේ මෙන්න මෙයා මගේ ඇඟේ ස්පර්ශ වුණා කියලා නේද? අර ගෑවුණාට අපි කියනවා. මෙතන ස්පර්ශය කියලා කියන්නේ එකතු වීමට. දැන් බලන්න ඇහෙන් රූපයක් දකින්න තුන් දෙනෙක් එකතු වෙන්න ඕන. ඇහක් තියෙන්න ඕනේ, රූප තියෙන්න ඕනේ, සිත තියෙන්න ඕනේ. මේ තුන් දෙනා එකතු වුණොත් රූප පේන එක වළක්වන්න බෑ. රූප පේනවාමයි. රූප පෙවුනොත් ඇලීමක් හරි ගැටීමක් හරි ඇති වෙනවාමයි. එහෙනම් මෙන්න මේ එකතුවර තමයි ස්පර්ශය කියලා කියන්නේ. කනෙන් ශබ්දයක් අහන කනක් තියෙන්නේ. ශබ්ද තියෙන්න ඕන හිත තියෙන්න ඕන මේ එකතුවයි ස්පර්ශය. නාසයෙන් ආග්‍රහණය කරන්න නහයක් තියෙන්න ඕන. ගඳ සුවඳ තියෙන්න ඕන හිත තියෙන්න ඕන. දිවෙන් රස විඳින්න දිවක් තියෙන්න ඕන රස තියෙන්න ඕනේ හිත තියෙන්න ඕන. දැන් අපිට වැඩියෙන්ම රස දැනෙන්නේ බඩගිනි වෙලා ඉඳලා කනකොටද බඩගිනි නැතුව කනකොටද? අපිට වැඩියෙන්ම රස දැනෙන්නේ බඩගිනි වෙලා කනකොටද? බඩගිනි වෙලා ඉඳලා කනකොට. නෑ. බඩගිනි නැතුව කනකොට. දැන් ඔන්න හොඳටම බඩගිනි වෙලා ගෙදර එනවා. ඉතින් මොනවා හරි බෙදලා තියෙනවා ඔන්න ඔහේ කාගෙන කාගෙන යනවා. ඔන්න දෙවෙනි පාර බෙදා ගන්නකොට තමයි කියන්නේ මේකට රොන්න මදි මිරිස් මදි ඇයි බඩ පිරিলাනේ ඉතින් එහෙමනම් අපිට වැඩියෙන් බඩ රස දැනෙන්නේ බඩගින් නැතුව කනකොට කයට පහත විදින්න කයක් තියෙන්න ඕනේ පහත තියෙන්න ඕනේ හිත තියෙන්න ඕනේ මෙන්න මේ එකතුවට කියනවා පින්නතුනි ස්පර්ශය කියලා එහෙනම් ආසාව හටගන්නේ කොහෙද මේ එකතුව නිසා ඒකට කියන මොකද්ද ස්පර්ශය ඊළඟට අපි දැනගන්න ඕන ආශාවේ වෙනස්කම්. පින්නතර දැන් මේ ආශාව පිළිබඳව මෙච්චර අපි කතා කරන්නේ මේ ආශාව කියලා කියන්නේ හරිම සූක්ෂම සිතුවිල්ල. හරිම වංචනිකයි. දැන් බලන්න පයවර ධම්මලා අපිට ඇවිල්ලා කියන අනේ ස්වාමීන් වහන්සේ දැන් මට ඔය ආශාවල් නැහැ. මං ඔක්කොම අපහැරලා ඉන්නේ. එහෙම කියනව නේද? ඒගොල්ලෝ බොරු කියනවත් නෙවෙයි. මොනවා හරි දෙයක් අතහැරලා ඒගොල්ලෝ කියනවා මං අතහැරියා කියලා. හැබැයි එකක් අතහරිනකොට 100ක් ඇතුලේ. සමහර දේවල් අතහරිනවා තමයි. අතහැරියට අපි යමක් අතහරින්න තව යමක් අල්ලගෙන. දැන් බලන්න මේකේ ස්වභාවය තමයි අපි යමක් අතහරින්නේ යමක් අල්ලගෙන. දැන් බලන්න අපේ පුංචිම කාලේ දරුවෙක් ඉපදුනහම මේ දරුවට අවුරුදු දෙක තුන කාලේ අම්මා තාත්තා නැතුව ඉන්න බෑනේ. ළමයි අඬනවා අම්මා ඕන තාත්තා ඕන. දෙමව්පියෝ ඉතින් එළියට යන්නේ ළමයා රවට්ටලා හැංගිලා වගේ යන්න. මොකද ළමයා ඇත්තෙන් තමයි බැඳිලා ඉන්නේ. ඔන්න අවුරුදු 10ක් 15ක් ගියාට පස්සේ ඒක නෑනේ. ළමයා යාළුවන්ට බැඳෙනවා අම්මා තාත්තා අතහැරෙනවා. අර බලන්න. යමක් අල්ලගෙන තමයි තව තනක් අතහරින්නේ. ඊළඟට ඒ ළමයි ලොකු මහත් වෙලා කසාද බඳිනවා. කසාද බැඳලා පස්සේ අම්මා තාත්තා අතහැරෙනවා ස්වාමියාට බිරිඳට බැඳෙනවා. එහෙමනේ නේද? දැන් සමහර ළමයින්ට අම්මා තාත්තා ඉන්නවද කියලා ඥානක් නැහැ නේ අන්තිමට. ඒ මොකද ඒකේ ස්වභාවය. අපි මෙතන අතහරින්නේ තව තැනක් අල්ලගෙන. ඊළඟට පින්නතුනි ඔන්න ඒ ළම දැන් මහා වෙලා ටික කාලයක් යනකොට ළමයි හම්බෙනවා. ළමයින්ට බැඳෙනවා මහත්ය අතහැරෙනවා. එහෙම නේද අර බලන්න යමක් අල්ලගත් අල්ලන්නේ අපි තව තැනක් අතහැරලා. තව තැනක් අතහරින්න තව යමක් අල්ලගන්න. ඊළඟට පින්නතුන ඔන්න ඒ ළමයිත් ලොකු වෙලා අපි හිතමු ඒ ළමයින්ටත් ළමයි හම්බෙනවා කියලා. ඔන්න ඊළඟට රාත්‍රිලාට සීලාට හැදෙන ලෙඩේ හැදෙනවා. ඒ තමයි තමන්ගේ අර අම්මා තාත්තටත් වඩා ආත්තිල කියලා මොනබුරු මිනිබිරියන්ට ඇලෙනවා. ඉතින් ඒ ළමයි පුංචිම කාලේ ආත්තිලට සියලට බොහොම ලැබිව ඉන්නවා. ටිකක් තේරෙනකොට අර වයසක මිනිස්සු ගණන් ගන්නෑ. ඊළඟට ඕන එතන ගැටෙනවා. වයස කම්මල මට කියලා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මේ දැන් කාලේ ළමයි කිසිම කෙලෙහි ගුණයක් නැහැ. මොකද අර එතන ගැටෙනවා. දැන් ඔන්න එතන අත්හරිනවා දැන් කොහෙද අල්ලන්නේ? දැන් අල්ලන්නේ පිළිතුරු ධර්මය. ධර්මය කියලා අල්ලන්නේ එක්ක හාමුදුරු කෙනෙක් නැත්තම් පාන්සලක්. ඒක තමයි ස්වභාවය මම මේ පහසෙට අපහසෙට කියනවා නෙවෙයි මේක මතක් පොතොයි අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගන්න. එහෙනම් අනිවාර්යයෙන්ම මේ තෘෂ්ණාව පිළිබඳව අපි හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තේ නැත්නම් පින්නතුනේ කවදාවත් මේකෙන් ගැලවෙන්නේ නැහැ. දැන් බලන්න දැන් අපිට පොඩි සැහැල්ලුවක් ආවනේ. මේ ආශාව කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි සිතුවිල්ලක් විතරයි. තමයි සිතුවිල්ලක් කියනකොටම නිකන් හිතට සැහැල්ලුවක් නැද්ද? අපි මේ ලොකුවට අල්ලගත්තට ඇති දෙයක් නැහැ. එහෙමනම් දැන් අපි ඉගෙන ගන්න ඕනේ ආශාවේ වෙනස්කම්. දැන් බලන්න මෙතන ඉන්නවා මේ පිරිසක්. මේ හැම දෙනාගේම ආශාව එක විදිහයිද? නෑ. අපි එක එක්කෙනාගේ ආශාවන් එක එක විදිහයි. සමහර අය ඉන්නවා හරිම ආසයි රූප බලන්න. එහෙම අය ඉන්නවනේ. ට්‍රිප් යන්න ආසයි. රටවල් වල යන්න ආසයි. සමහරු ටීවී බලන්න ආසයි. කැමැත්ත එයාගේ කැමැත්ත තියෙන බලන්න. තව සමහර අය ඉන්න එයාට එළදෙන්නේ නැහැ. එයා හරිය කැමැති අහන්න. දැන් බලන්න සමහර තරුණ ළමයි ඉන්න මොනවා හරි කණේ ගහගෙන නේ. නිතරම අහගෙන ඉන්නේ. මොකද එයාගේ කැමැත්ත තියෙන අහන්න. තව සමහර අය ඉන්නවා කන්න බොන්න නැති වුණත් පින්නතුනි සුවඳ විලෝන් ටික ඕන. එහෙමයි නැද්ද? ඉන්නවා. ඒක මේ වරදක් කියන්න බෑ. එයාගේ කැමැත්ත. එයා කැමැති නාසය පිනවන්න. තව සමහර අය ඉන්නවා හරීම කැමැති පින්නතුන දිව පිනවන්න. ඒ මිනිස්සු කියන්නේ මට මොනවා නැතත් ඉතින් හරියට කන්න ඕනේ කියලා නේද? කණ්ඩවත් නැත්තම් වැඩක් නැහැ නේ කියලා මිනිස්සු කියන්නේ. එතකොට බලන්න එයාගේ කැමැත්ත තියෙන දිව පිනවන්න. තව සමහර අය ඉන්නවා හරීම කැමැති පහස ලබන්න. මේක තමයි ආසාවේ වෙනස්කම. එතකොට දැන් අපි ප්‍රශ්න හතරක් ඉගෙන ගත්තා නේද? ආශා කරන්නේ විඳීම නිසා. ආශාව කියලා කියන්නේ සිතුවිල්ල. ආශාව හටගන්නේ ස්පර්ශයෙන්. ආශාවේ වෙනස්කම තමයි කෙනෙක් කැමති රූප බලන්න කෙනෙක් කැමති ශබ්දහන් ඕක තමයි ආශාව වෙනස්කම. එහෙමනම් මෙතනදී පින්නතල දෘෂ්ටියක් ඇති කරගන්න එපා. ආ එහෙමනම් මේ පංචකාමයෙන් මට තියෙන එකයි කියලා. දැන් පහම තියෙනවා. ඕනම පුද්ගලයෙකුට පහම තියෙනවා. හැබැයි ඕනම කෙනෙකුගේ පින්නතුන එකක් උසන්නයි. අන්න ඒක තමයි මේකේ තියෙන වෙනස්කම. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. ආශාවේ විපාක මොනවාද? ඒකනම් මේ පින්නතරට හිතලා කියන්න පුළුවන්. ආශාවේ විපාක දුක. දුක කියන එක සාමාන්‍ය හොඳ උත්තරයක්. ඒකකින් කෝකටත් ඇයිල වගේ නේද? කොහොමත් ඉපදුණොත් දුකයිනේ. හැබැයි නියම උත්තරේ තමයි ආශාවේ විපාක තමයි හරියට හරි හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා ආශා විපාක මොකද්ද අපි මේක මතක තියාගන්න ඕනේ හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා එහෙමනම් මේ ආශාවේ පොඩි හොඳකුත් තියනව නේද ඇයි ආශාව නිසා හොඳ උපතක් ලැබෙනවනේ ඒතර කියන්න බලන්න කෙටි උත්තරයක් හොඳ උපත හොඳයිද නැද්ද? මොකක්ද? හොඳ නැහැ. හොඳ උපත හොඳ නැද්ද? හොඳයි. දැන් මේකෙන් අදහස පිරිසක් හොඳ නැහැ කියන තව පිරිසක් හොඳයි කියන. කවුද හරි? දෙගොල්ලොම සමන්. දෙගොල්ලොම හරි. මොකද බුදුරජාණන් වහන්සේක මොහොතක්වත් මේ සසර වර්ණා කරන්නේ ඒ අනුව හොඳ උපතේ ඇති වැඩකුත් නැහැ. එතකොට හොඳ උපත හොඳයි කියන අය හරියන්නේ හොඳ උපතක් නැතුව මේකෙන් ගොඩ යන්නත් බෑ. දැන් අපි කොච්චර බණ කිව්වත් බල්ලන්ට පෝසන්ට බණ ඇහෙන්නේ තේරෙන්නේ නැහැ. එහෙනම් මේකෙන් ගොඩ යන්න හොඳ උපතක් ඕන. එහෙනම් දැන් අපි බලමු කොහොමද ආශාව නිසා නරක උපතක් ලැබෙන්නේ කියලා. දැන් බලන්න පින්නතුනේ ආශාව නිසා සත්තු මරණය. දැන් මිනිස්සු ආශාවෙන් සත්තු මරන්නේ නැද්ද? දඩේම යනවා, මාළු බාන්න යනවා, විනෝදාංශයකත්ව කරනවානේ. දැන් බටහිර රටවල් වල එහෙම නේද? අම්මයි තාත්තයි පුතයි දුවයි ඔක්කොම යනවා සතියන්තේ මාළු බාන්න. මාළුවෙක් උඩ දඟලනකොට ඌ මැරෙනකන් අප්පුඩිකක hina වෙනවා. ආශාව නිසා සත්තු මරනවා. ඒ ජීවිතේ ගත වෙනවා. ඊළඟ ජීවිතේ උපදිනවා. උපදිනකොටම පින්නතුන් ලෙඩේ. දැන් බලන්න පිළිකාර වලට කියලා ලක්ෂණ පුංචි දරුවෝ ඉන්නවා. දොස්තර මහත්තු කෙනානේ හාමුදුරනේ. තව සතියයි ළමයා ඉන්නේ. ඇයි ආශාව නිසා සත්තු මරුවා. නරකපතක් කරා ගියා. හැම දෙයකම හේතුවක් නිසාම නේද? ඒ කියන්නේ මේ ධර්මයට පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. හැම දෙයකටම මේ අත්තුන්ගේ දැන් අපි සැප විඳින්නේ දුක් විඳින්නේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඒකනේ මේකට හේතුඵල න්‍යාය කියන්නේ. ඊළඟට බලන්න ආශාව නිසා හොරකම් කරනවා. දැන් මිනිස්සු හොරකම් කරන්නේ ආශාවෙන්නේ. හිතන්නේ මේ චූටි කාලයක් අපි ජීවත් වෙන්නේ බලන්නකෝ මේ අපි ජීවත් වෙන්නේ දවස් කීයද? දවස් 30000යි පරිම. ඒකත් පින්නතොනේ පරමාංශ වින්දොත් 30000ක් හම්බ වෙනවා. නැත්නම් ඉතින් 25000ක් ඊටත් පහළින් 20000ක් 15000ක් ඔහොම වෙන්න පුළුවන්. දෙයනේ දවස් 30000 කියවම කොච්චර පොඩිද? මේක හිතන්නේ ඉතින් හොරකම් කරනවා. ආශාව නිසා හොරකම් කරනවා ඒ ජීවිතය ගත වෙනවා. ඊළඟ ජීවිතේ උපදිනවා. උපදිනකොටම පින්නතොනේ අන්ත දුප්පත්. දැන් බලන්න සමහර අය ඉන්නවා කුසට ආහාරයක් නැහැ. ගතට වස්ත්‍රයක් නැහැ. හිතට සේවනක් නැහැ. හිතට නිවනක් නැහැ. මොන තරම් දුක් විඳින මිනිස්සු ඉන්නවද දැන් මේ වහින වෙලාවට බෝක් යට ඉන්න මිනිස්සු නැද්ද මේ රටේ? ඉන්නවා. බලන්න. ඇයි? ආශාව නිසා හොරකම් කළා නරක උපතක් කරා ගියා. ආශාව නිසා කාමයේ වර්ධනය වෙනවා. මේ ජීවිතේ කොහොම හරි මේක වහගෙන යනවා. හැබැයි ඊළඟ ජීවිතේ උපදිනවා. උපදිනකොටම ගැහණියෙක්ද පිරිමියෙක්ද කියලා හොයන්න බෑ. නපුංසකයි. ආශාව නිසා බොරු කියනවා. මේ පංචශීල ප්‍රතිපදාවේ නරකම ශිකපදේ තමයි බොරුව. අපේ අය හිතාගෙන ඉන්නේ මේක තමයි සැහැල්ලුම ශික්ෂාපදේ කියලා. දැන් ගොඩාක් අයගෙන් අහපුවාම සිල් රකින්නවද කියලා ගොඩාක් අය මට දීලා තියෙන උත්තරේ තමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි සීල රකින්නවා. ඉඳලා හිටලා බොරුවා. ඒ ඉඳලා හිටලවත් කරන්න හොඳ නැති දේ තමයි අපි කරන්නේ. එතකොට ආශාව නිසා බොරු කියනවා. ඒ ජීවිතේ ගත වෙනවා. ඊළඟ ජීවිතේ උපදිනවා. උපදිනකොටම ගොළුයි කතා කරන්න බෑ. දැන් බලන්න පින්නතුනේ මේ බොරුව කියන්නේ නරකම ශිකපදයක්. මොකද බොරු කියන කෙනාට බොරු කරන කෙනාට කරන්න බැරි අකුසලයක් නෑ. එහෙනම් මේ මුසාවාදය කියන එක හරි බරපතල එකක්. දැන් අපේ මහ බෝසතාණන් වහන්සේ බෝධි සම්භාර අවදී යම් යම් දැරදි සමහර අවස්ථාවල වෙලා කියනවා නැත්තේ නෑ. හැබැයි උන්වහන්සේ ජීවිතේ නිසාවත් කිසිම දවසක බොරුවක් කියන්නේ. මොකද සත්‍ය සොයන කෙනෙක් එහෙම බොරු කියන්නේ නෑ. එහෙනම් මෙන්න මේක අපි හදාගන්න ඕන. අද බෞද්ධ කියන ගොඩාක් අය පින්නතුනි කිසිම බයක් සැකක් නැතුව කටේ තොලේ නොගෑවි ලස්සනට බෝ කියනවා. මේ බොරු කියන අයට කිසි කුණිතියක් නැහැ. ඒ නිසා බොරුව කියලා කියන්නේ නරකම සිකපදයක්. ඒක මතක තියාගන්න. ඊළඟට ආශාව නිසා මත්පතර බොනවා. සමහරුන්ට මේ බෝතලේ කිව්වහම ලොකු දෙයක් නේ. ආශාවෙන් මත් වතුර බොනවා බොන්නේ මත් වෙන්න. ඒ ජීවිතය ගත වෙනවා ඊළඟ ජීවිතේ උපදිනවා උපදිනකොටම මොලේ කලඳක් නැහැ. දැන් මෝඩ ළමයි ඉපදින්නේ මම මේ කවුරුත් පහත් කරනවා නෙවෙයි හේතුවක් නිසානේ. ඉතින් මේ අපිම කරගත්ත දේවල්. ඒ නිසා පින්නතොනේ මේවා අපි තේරුම් ගන්න ඕන. උමුතු වෙලා උපදින්නේ මේ මත් වතුර නිසා. දැන් මෙහෙම අහපුවාම මේ ටික අහපුවාම බයක් ඇති වුනේ නැද්ද? බයක් ඇති වුණා. බයක් ඇති වුණා කියලා කියන්නේ මේ ඇත්ත ගැන මට හරි සතුටුයි. ඒ කියන්නේ මේගොල්ලෝ සම්මාදිට්ඨිකයි. මේගොල්ලෝ කර්මයේ කර්මඵලයේ විශ්වාස කරනවා. දැන් කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන්නේ නැති කෙනෙක් මෙතන හිටියනම් ගාණක්වත් නැහැ. ඌවා වෙන්නේ නැහැ කියලා තමයි හිතන්නේ. මොකද මේ අය හැමෝම ඔළුව හොල්ලලා අපිට බයක් ඇති වෙනවා. මොකද අපේ අතින් ওই කඩපාඩු සිද්ධ වෙන්න ඇති. හැබැයි පින්නතර මේකෙන් ගැලවෙන ක්‍රමයක් තියෙනවා. මේක කරුණා ශාසනයනේ. මේක කවුරුත් මේ මේ වගේ වරදක් වුණා කියලා කොම් කරලා පැත්තකට දාන්නේ නැහැ. පින්නතුල අහලා තියෙනවද? ලෝණඵල කියන සූත්‍රයක් තියෙනවා. මේ ලෝණඵල සූත්‍රයේ තියෙනවා ලස්සන උපමාවක්. ඒක ඉගෙන ගත්තම අපට මේක ලොකු සැලසිල්ලක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අපි පත්‍ර විදුරුවක් කරගෙන ඒ වතුර වේදුරට දාන ලුණු කැටයක්. අපිට ලුණු තියෙන්නේ. මේ ලුණු කැටයක් දාලා හොඳට කලවම් කරලා ඇඟිල්ල දාලා දිවේ ගෑවොත් මොන රහ දෙන්නේ? ලුණු රහ එනවා. අපි වීදුරුවට දාපු ප්‍රමාණයම ලුණු කැටයක් කරන් ලොකු ලිඳකට දානවා. ලිඳකට දාලා කලවම් කරලා ඇඟිල්ල දාලා දිවේ ගෑවට ලුණු රහක් එනවා. ඇයි ඒ? එතන වතුර ප්‍රමාණය වැඩි. අන්න ඒ වගේ පින්නතුනේ අපේ අතින් ওই කියපු ප්‍රාණඝාත, අදත්තා දාන, කාමිත්‍යාචාර ආදී අකුසල ධර්ම වෙලා තියෙනවනම් ඒවත් සියල්ල අමතක කරා. ගොඩාක් අයගේ තියෙන නරක පුරුද්දක් තමයි විත්ත වැරදි හිත හිතා දුක් වෙනවා. පසුත් ඇවිල්ලා කියලා කියන අකුසලයේ දෙගුණ තෙගුණ කරගන්න එක. ඒක දෙයක් නෑ ඉතින් අනිත්‍යයි, විච්ඡේදී වුණානේ. ඒක අමතක කළා. අමතක කරලා ලිඳේ වතුර වැඩි වගේ කුසල් වැඩි කරන්න වතුර වැඩි වෙනකොට නුරහයෙන්නේ නැහැ වගේ කුසල් වැඩි වෙනකොට අකුසලෙ යටපත් වෙලා යනවා. එහෙමනම් මේක මං හදාගත්ත උපමාවක් එහෙම නෙවෙයි. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවක්. එහෙනම් දැන් සතුට වෙනව නේද? මොනවා හරි වරදක් වෙලා තියෙනවා නම් දැන් ඒක අමතක කරලා වැඩි වැඩියෙන් කුසල් වැඩි කරන්නට ඕන. එහෙමනම් දැන් පින්නතුලට පැහැදිලි ආශාව දිශා නරක පොතක් ලැබෙන විදිහ. කොහොමද ආශාව නිසා හොඳ පොතක් ලැබෙන්නේ? පින්නතුන් ආශාව නිසා හොඳ උපතක් ලැබෙන්නේ මෙහෙමයි. දැන් බලන්න මේ ලෝකේ අපි ගත්තාම මනුස්සයන් හැටියට අපි හැමෝම කුසල් කරන්න ආසාවෙන් නෙවෙයි. ආසාව. දැන් බලන්න අපේ අම්මලා කොච්චර ආසයිද කටින පින්කම් කරන්නේ. නේද? සමහර අම්මලා කියනවා මේ මට තාම බැරි වුණා කටිනයක් කරගන්න කියලා කියනෝ නේද? ඇයි මේ අම්මලා මෙච්චර කටිනට ආස? මොකද කටින කරගත්තට පහවදාට නිවන් දකින්නවා. එහෙනම් ඇයි මේ කටින පින්කමට මෙච්චර ආස? ඔව් ආනිසංස වැඩි. එක ගලෙන් කුරුල්ල කොටයි. එකනෙති නේද? එතකොට බලන්න ආශාවෙන් අපි පින් කරන්නේ. දැන් මම හොඳට දැකලා තියෙනවා සමහර අම්මලා පූජා නොකරපු දේවල් පූජා කරන්න හරි කැමතියි. ඔන්න පාපිස්සක් කරන් යනවා නේ ස්වාමීන් වහන්සේ මට බැරි වුණා. පාපිස්නාව පූජා කරන්නේ ඔන්න පූජක. තව අම්මා කෙනෙක් කියනවා පාවඩයක්. මං හැමදේම කරා මේක කරන්න බැරි වුණා කියලා කියනවා. කෝෂය ඉඳලා මම දන්නේ පූජා නොකරපු සියලු දේවල් පූජා කරනවා. ඒ මොකද එහෙම කරන්නේ? අන්න හරි. ආශා නිසා. ඉතින් ඔක අම්මලා කරාට තාත්තලා ඔක කරන්නේ මොකද අම්මලා ඔකට ගොඩක් පෙළඹෙන්නේ කුෂී අඩුපාඩු දෙන්නේ අම්මලාට. අම්මලා බලනවා අනේ මේ ජීවිතේ මම බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඊළඟ ජීවිතේ කිසි අඩුවක් නැතුව හැමදේම ලැබේවා කියලා හිතලා තමයි පූජා නොකරපු සියලු දේවල් පූජා කරන්නේ. ඉතින් මම ඒක මේ උපහාසයට ලක් කළා නෙවෙයි. ඉතින් ආශාවෙන් පින් කරනකොට හොඳ උපතක් කරා යනවා. ඉතින් මම උඩ පුංචි කතාවක් කියන්නම් මම ওই කතාව කියලා තියෙනවා. දවසක් මම අපේ ස්ථානයේ ඉන්නකොට එක අම්මා කෙනෙක් ඇවිල්ලා මට පූජා කරා කොටයක්. කවුළුල තියා ගන්න පුළුන් කොට තියෙන්නේ. පුළුන් කොටයක් පූජා කරලා මේ අම්මගේ බෑග් එකකින් අරගෙන පරණ CR පොතක් මට දුන්නා. අර බැඳපු පොතක්. ඉතින් මට කිව්වා ස්වාමීන් වහන්සේ මේක චුට්ටක් අනුකම්පා කරලා පොඩ්ඩක් කියවලා බලන්න. පින්වත්නි මම මේක කියවලා බලනකොට මේ අම්මගේ පින් පොත. ඇත්තටම මම මගේ ජීවිතේ එච්චර ලොකු පින් පොතක් දැකලා නැහැ. මේ අම්මා අවුරුදු 22කින් තමයි පින්පොත ලියන්න පටන් ගත්තේ. දැන් මේ අම්මට අවුරුදු 72යි. ඒ ඇත්තට මේ පින්පොත බලනකොට ඒකේ පේනවා පින්ත ලොකු විපස්සනාවකුත්. මොකද මුල් පිටුවල බෝල අකුරු. අගට යනකොට වැල් වැල් අකුරු. බලන්න මේ අනිත්‍යතාවය හැටි. ඉතින් මම මේ පින්පොත කියවලා බලනකොට මේකේ පුදුමාකාර පින්කම්. කටින පින්කම් එකක් දෙකක් තුනක් නෙවෙයි මහා ගොඩක්. ඊළඟට පන්සල් හදලා ඉදම් පූජා කරලා මම දැක්ක අර දෙන්නෙක් විවාහ වෙනකොට ඇඳුම් පැළඳුම් ආයත්තන් ටික පවා මේ අම්මා පූජා කරලා තියෙනවා. ඉතින් දැන් මේ වයෝවෘද්ධ අම්මා කෙනෙක්නේ. මෙයා සතුට කරන්න කියලා හිතලා මම කිව්වා අම්මේ අම්මා වගේ කෙනෙක් දකින්න ලැබීමත් ලොකු භාග්යක් කියලා. එහෙම කිව්වහම පින්නතුනි මං කීයටවත් අපේක්ෂා නොකරපු උත්තරයක් මේ අම්මා දුන්නේ. මේ අම්මා මට කියන ඒ වුණාට ස්වාමීන් වහන්සේ මං හරිම දුකෙන් හිටියේ. අද තමයි ඩිංගක් මත ඒක මේ සැහැල්ලුවකට ලක්ුණේ මම ඒ මොකද? අනේ ස්වාමීන් වහන්සේ මගේ පින්පත මං කියවගෙන යනකොට මම කොට්ටයක් පූජා කළා නෑ. ඉතින් මේ කොට්ටයක් කොහොම හරි මිස්සිලා. ඉතින් අද ඔබ වහන්සේට මම මේ කොට්ටේ පූජා කරා දැන් මට සතුටුයි. ඉතින් මගේ අතේ කොට්ටේ තියෙනවා මම කල්පනා කළා මේ අම්මට මෙච්චර පින් කරලවත් ජයහිමක් නැහැ. අන්න ඒ වෙලාවේ මට මතක් වුණා මේ දේශනාව. ආශාවෙන් පින් කරන්නේ. දැන් මේ අම්මා හිතනවා ඇඳම් පූජා කරලා තිනකොට සංසාරේ ඇඳම් හොදට හම්බෙනවා. මෙත්ත පූජා කරලා තිනකොට හොඳ හොඳ මෙත්ත හම්බෙනවා. කොට්ටයක් පූජා කරලා තිබුණ නැත්නම් මොකද වෙන්නේ? කොටයක් <laughs> නැතුව තමයි නිදා ගන්න වෙන්නේ කියලා හිතනවා. එතකොට අපේ අම්මලා පින් කරනකොට හැම පැත්තම කවර් කරනවා නේද? මොකද හැම දෙයක්ම බලාපොරොත්තුෙන් තමයි පින් කරන්නේ. එතකොට බලන්න ආශාවෙන් පින් කරනකොට හොඳ උපතක් කරා යනවා. එහෙනම් දැන් ඒක පැහැදිලි නේද? ඒක ආශාව නිසා හොඳ උපතකුත් ලැබෙනවා නරක උපතකුත් ලැබෙනවා. අවසාන ප්‍රශ්නය. ආශාව නැති කරන මාර්ගය මොකක්ද? ආශාව නැති කරන මාර්ගය තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඒක තමයි නොවරදින මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ අංග අටෙන් යුක්ත ආර්ය ශ්‍රාංක මාර්ගයේ ගමන් කිරීමෙන් තමයි අපට මේ තෘෂ්ණාව නැති කරන්ට අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් පින්වතුනි මේ දේශනාව හරි වටිනවා. මොකද මේ දේශනාව ආශාව පිළිබඳව සියලු කාරණා මෙතන තියෙනවා. ඉතින් අපි හැම කෙනෙක්ම පින්නතර මේ දුක් විඳින්නේ මේ තෘෂ්ණාව නිසාමයි. දැන් බලන්න අපි හිතලා අපි දුකක් කරදරයක් මොනවා හරි දෙයක් වින්දානම් ඒ හැම දුකක්ම ඉඳලා තියෙන්නේ මේ ආසාව නිසා. බැඳීම් නිසා. බැඳීමක් නැත්තම් එතන දුකක් නැහැ. එහෙමනම් පින්වතුනි මේ පින්වත් හැම දිනාටම ආශාව නැති කිරීම පිණිස මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති